සංකල්පයක් තියෙනවා. අද අපිට ආනාපාන භාවනාවේ වේදනාන් පස්නාවේ සුඛපස්සාවේ අවස්ථාව ගැන කතා කරනවා. මේ සතියේදී අපේ සීපස්සාවේ අවස්ථාව ගැන කරුණු දෙකක් කළා. මේ වේදනාන් පස්නාව තුළින් අපි සුඛ වේදනාව හරිදෙන මේ විදිහට විදර්ශනා වචේ මේ යොමු කරන්නේ කුමක් සඳහාද? ඕනෑම දෙයක් අපේ විදර්ශනාවට යොමු කරන්නේ එයින් කියන යථා සත්‍ය යථා කල්හි අවබෝධ කරගෙන ඒකට කියන ඇලීම දැකීම දැකීම අයින් කරලා ඒකෙන් අපේ ඒකෙම සුඛෝපදවන්නේ එතකොට වේදනාවේ සුඛ වේදනාවක් හෝ කවර වේදනාවක් හරි අපි මේ විපස්සනා ඇතිව බලන්නේ ඒ වේදනාවන් කෙරෙහි අපේ සීලන බැඳීම නැති කර ගැනීමට නිවන් මාර්ග යෑමට සිය අවශ්‍ය වන නිසා. විශේෂයෙන්ම වේදනාවේදී අපි මේ කර්ම දීපටිකේදී ප්‍රකාශ කළා. මේ කුල වේදනාවක් දැනවත් මේ වේදනාවේ සමුදේ සහ සංගමයේ ඇතිවීම සහ නැතිවීම අප දකින්නට අවශ්‍යයි. එක වචනයක් කියලා දීප ප්‍රතිසංයුක්ත ප්‍රතිසංයෝගී පස්සේ විස්තර කරනවා. වේදනාවක් ඇතිවීම සත්‍යත්‍ය වේදනාව කියලා දුක කියන්නේ හේදේශනා කරලා තිබුණා. මේ පටිච්චසමුප්පාද විස්තරයේදී පස්සේ නිසාම වේදනාවක් දැනෙනවා කියන එක අදහස් කරනවා. ඒක නැත්නම් ඉස්සර කරන්නේ නැහැ මොකද කියලා ඉවරයි පුතේ අනේ මොකද නැවත නැවත ඉස්සර කරන්න ගියාම අපිට කාලය මතිය නිසා පස්සේ කියන්නේ අර ඉන්නේ ඉන්ද්‍රියයි අරමුණයි ඒ දෙකේ ගැටෙනවා නිසා විඥානයක් පහළ වෙනවා ඒ සංදීනාගේ සිතුව පස්සේ කියන කතාව එතකොට දැන් අපේ උදාහරණයක් කියනවා මෙතන ඉන්න ලක්ෂණ කාන්තාවක් දැකලා මට හිතා ගන්න පුළුවන් මේක රූපයක් මගේ ඇහැකිනවා ඒක නිසා මට ඒ කියන්නේ දක්ෂින් දක්ෂින් දක්ෂින් කියනවා ඒකට පස්සේ ඉපදුනා නමුත් මේ පස්සේ කියන මට කිසිම කියන්නේ ඒක මොකද මේ පස්සේ දිසා වේදනාව දැනෙනවා කියලා පස්ස සම්පාද ගුරුතුමෝගේ බුදුසසුන මහත්මිය බදාලාට ඒකදී ප්‍රධාන කරුණ පමණක් බුදු ඥානන් වහන්සේ කියනවා දුන්නා ඒකට අදාළ අනිත් කරුණු කියනවා දෙන්නට ඥානන මුල් පරිස්සම් පාද නිරදනය පංච ලෝක යාත්‍රා සත්‍යයක් නිසා ඉතින් මෙතනදී අපි මේ පස්වෙනිම නම් කියනවා ඒ කියන්නේ ඒක අරගෙන එතන සුකරන්නේ ඒකට අපි සම්මාවක් කියලා ගන්නවා මේ කාන්තාවක් මේ කර්මයක් කියන ලක්ෂණ රූපයක් ආදී වශයෙන් ඒ සංඥාව තුළින් අපට වේදනාවක් ඇති කරනවා වේදනාවක් අපි මේ කාන්තාව මතක් කළා මෙයා නඩක ගෑනියක් හැටියක් යන ආදීකත් සිතුවනම් ඒ සංඥාව තුළින්ම අපට සුඛ වේදනාවක් ඇති කරලා දෙනවා. කියන පස්සේ ප්‍රමතරව මෙතන පිටාරණ තුනේ සංඥාව. සංඥාව ඇති කරගත්තේ අපි. අපේ තියෙන මදස්සමටයි ඇති සංඥාව උදාකරගත්තේ සංඥාව ඇති වෙනකොටම අපි ඒක පිළිබඳව සත්‍යව හිතනවා. සංඥා සංඥානා කියන සංකල්පය. යමක් හදා ගන්න තමයි ඒ සංඥා සම්පරිත කරනවා. ඒක තමයි අභිසංකාර නැත්නම් උසාවියට කියන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අපට වේදනාවල් දෙන දෙන්නේ ශරීරයේ ලැබෙන උත්පත්ති වලින් ලැබෙන ඒවායින් පමණයි. ඒකත් ඒ වේදනාවේ උත්භවයන් හදා පවතින ඒ වේදනාවට අපි පරණාකාරය කරනවා. අනෙක් වේදනා සත්ව සම්පත් වේදනා ආදී අනෙක් වේදපත් වේදනා අපගේ සංඥාව තුළින් දැක්ක කරන්නේ. ඒක පැහැදිලි කරගන්න ඕනේ විශේෂයෙන්ම සුතපරිසංයේදී අවස්ථාවේ සාම උපසයි අනාගාමී මහන්සිය සඳහා උත්සුක වෙන අයට ඒකට අවශ්‍ය කරුණු තියෙනකොට මෙතන අපි කියනවා ඉදිරියේදී. ඒක නිසා සාවධානව අහන්න. එතකොට ඒ සුඛ වේදනාවට දැන් මෙතන කාන්දාවක් අපි පරකෝණාවට ගත්තී. අපි එයා දැකලා එයා හොඳවත් කියලා හිතලා අපිට ආශාවක් ඇති වෙනවා. අපි හිතන්නේ මේ ආශාව කියන්නේ ඒ දුක්ඛ වස්තුව දුක කියලා කියලා. අපි ඇලුම් කරන්නේ මේ දුක කෙනාට කියලා ඉවත් කරන්නේ. මේක තමයි චේතනාවේ කියන රහස. අපි ඇලුම් කරන්නේ ඒ බාහිර වස්තුවකට නෙවෙයි අපි ඇලුම් කරන්නේ අපි ඇතිවෙන්නේ අප තුළම පවතින වේදනාවට. මේක ගැඹුරු ධර්ම කාරණාවක්. ඒ කියන්නේ මගේ සිත තුළ දුක වේදනාවක් ඇති වුණේ නැත්නම් කවදාවත් මෙතන කියන්නේ ඒක ආසාගතන වේදනාවක් වෙන්නේ නැහැ. මෙතන දෙවගණක් කියත් මුකින් මාසේ නවතිනා නම් ඒ අරමුණ අපට දුක වේදනාවක් දැනෙන්න කරවා දෙන්නේ නැහැ. මෙන්න මේ මෙන්න මේ නිසා බාහිර ලෝකයේ තුළ නිවීම දේශනාවට තියෙන ඇලීම, වස්තුවට තියෙන ඇලීම පවතින්නේ Tamanගේ සංසාරයේ තුළ පවතිනා වේදනාවට නේද කියන එක. ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වුණාට පස්සේ මම මොන ලෝකේ යම්සා ජීවය තියෙනවා නම් ඒවා පැත්තකට යනවා. යථාභූත ඥාන දර්ශනයේ තුලින් හේතුව Tamanටම අවබෝධ වෙනා මෙතෙක් කල් අපි අලම කලේ ආසාතලේ බාහිර වස්තුවකට ගියා හිතුවට අපි අලම කලේ ආසාතලේ අපේ මනස තුළ තියෙන වේදනාවට නේද අපේ වේදනාවට අපි නැගෙන කළා. ඇතුළ ඇතුළම ක්‍රියාත්මක වීමක්. මේ වේදනාවට ඇලුම් කළාට වේදනාව නිමිති නැහැ කියන අවබෝධය තියෙනවා. මොකද දැනීම වේදනාව කියන්නේ දැනීමක් ඒ දැනීම පමණක් පවතිනවා. ඒකට අනුවත් නැලුමක් හේතුවට අනුව වේදනාව ඇති වෙලා නැති වෙනවා. මේ කිසිම සුත්‍රයේ මේ සංකාණය තුළ නැහැ නේද? මේ ඇතුලේ ඇතිලා යන නාම මාත්‍රක දෙනී මාත්‍රයක් කියලා නැතිරන අපේ කියන අවිද්‍යාවට ඒක අපි උපාදාන කරගෙන දැඟලුවා බාහිර වස්තුවේ නෙවෙයි නේද මේ ආස්ථාව තීරණය ගැටීම තියෙනවා කියන අවංක අවබෝධය අපට ලැබෙනවා. අන්න මේ අවබෝධයේ තුලින් තමයි මේ සංස්කාර ඈතට විසිකරන්න පුළුවන්. නැත්නම් පිළිගන්න හරියන්නේ මේ වගේ කරන්න අමාරුයි. මේ කුසී වේදනා සංස්කාරාව ගැන තවත් විස්තර කරනක් ප්‍රකාශකදී තව ඉතිරි දේශනා දෙක තුනක් වගේ සමහර වෙලාවට අපට කරන්න සිදුවේ වේදනා සංස්කාරාව පිළිබඳව. දැන් අපි සුපපට්ඨානයේදී සත්‍ය ගැන කතා කරනවා. එතකොට මේ සතියේදී අපි ප්‍රකාශ කළේ සීපට්ඨානයේදී අවස්ථාව ඉස්සරහට කිරීමට අවශ්‍ය නැහැ හේතුව සීපට්ඨානයේදී අවස්ථාව විදසන ඇතට නැගී යම්සේද අන්න ඒ ආකාරයෙන්මයි අපේ සුපපට්ඨානයේ අවස්ථාව විදර්ශනාවට යොමු කරන්නේ. වෙනස පවතින්නේ එක අපි භාවනා අරමුණට ගත්තේ ආස්වාද ප්‍රස්වාද වායෝ ධාතු ස්ප්‍රියයන් අතරම සිටියයි. මේ සුබ ප්‍රතිසංවේදී අවස්ථාවේදී අරමුණට ගන්නේ ආස්වාද ප්‍රස්වාද ස්ප්‍රියයන් මතුවෙන කොටයක්. එතකොට ඒ ක්‍රියාවලිය දෙකම එකයි භාවනා ක්‍රියාවලිය. එතකොට නීතිය සහ සුඛය අතර වෙනසක් පවතිනවා. මේ වෙනස එක එක්කෙනාට එක එක්කෙනාගේ අවබෝධය දැනීමේ තරාකරම අනුව වෙනස් කරන්න පුළුවන්. නීතිය කියන්නේ සිත පිනවන සිත සිනායන ස්වභාවය. ඒක බොහෝ දුරට දැනීමේ සිත. සුඛය කියන එක ඊට වඩා ගැඹුරු සත්‍යයක්. කය සැහැල්ලු වෙලා, කය මුත් වෙලා, කය සුඛී වී ඉතිරි යන, කය සාපිතට දැනින් යන දීගේ ඉක්මවාගේ අවස්ථාවක් තිබෙනවා. මේ අවස්ථාවේදී ආස්වාද ප්‍රාස්වාද ඕලාරිකයි සුඛ අවස්ථාවේදී ආස්වාද ප්‍රාස්වාද සීල. ප්‍රීති අවස්ථාවේදී අපේ සමාධිය එතරම් ගැඹුරු නැහැ. සුඛ අවස්ථාවේදී අපේ සමාධිය ගැඹුරුයි. මේ ජීවිතයේ අධ්‍යක්ෂකී විශ්ලේෂණය එතකොට අපි මේක භාවනාවට නගන්නේ කොහොමද? මේ සුඛේ භාවනාවට නගන්නට නම් සුඛේ පිළිබඳ අරමුණ ප්‍රකට කරගන්න ඕන. ඒ අරමුණ ප්‍රකට කරගන්න ඕන කියන්නේ මොනවද? ධ්‍යානලාභී පුද්ගලෙක් නම් විශේෂයෙන්ම පළවෙනි දෙවෙනි තුනේ ධ්‍යානවලින් පහළ ධ්‍යානයකට පොසනවෙලා විශාල සුදුසුයි සුඛ ඒකාග්‍රතාවයි සුඛමය ධ්‍යානය සම්වදින්න පුළුවන් නම් එක වේලාවක් ඉඳලා නැගිටලා අදිස්ථානයක් කරනවා මේ ධ්‍යානයේ තිබූ සුඛය පමණක් දැනෙන්නේ මට විනාඩි 15ක් විතර කාලයක් ඉඳලා තියෙනවා ඒ මාදිස්ථාන කරලා ආස්වාදපත්තාද වායෝදාතුට මානසිකාරී යොමු කරනවා. අනේ ඒ අවස්ථාවේදී අඛණ්ඩවම සුඛය ඒ අධිෂ්ඨාන කාලයේ සිටම ප්‍රකටව ප්‍රකටව කෙනෙක්ට පටන් ගන්නවා. මේක ධානාන්ත ප්‍රතිස්ථාවක් වෙන අවස්ථාවක්. ඉතින් අර පළවෙනි දෙවෙනි ත්‍ක්ෂේත වඩා තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේ ලැබෙන සුඛයේ ගැඹුර නිසා ඒක ඉතාම ගැඹුරින් අපට අවබෝධ කරගන්න පුළුවන්. මේකේ වෙන කිසිම සිතිවිල්ලක් එන්නේ නැහැ. මුළු අදිස්ථාන කාලයේ තුලම හරියට උපචාර සමාධියක් නෙමෙයි. සමාධිය දිසා ආසන්න පත්‍යඥ සුඛයම අපට අත්දකින්නට පුළුවන්. මොන ධ්‍යානය නැති කෙනෙක් දෙවන ධ්‍යානයේ සමාධිය උපතේ දකින්න පුළුවන් එකක් කියලා. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යානයේ සමාධිය උපතේ අත්දකින්නට පුළුවන්. ඥානලාභී නෝන පුද්ගලයෙක් මේ සුඛය ප්‍රකට කර ගැනීමට නම් ඔහු කලියුත්තේ මත සුඛය දෙනවා කියලා අදිස්ථාන කරලා අර කායානුපස්සනාව විස්තර කරන තැන දීර්ඝාසාද, සිටියාසාද, සම්පකාය පරිසමුණු ආස්වාදයේ දන්නේ සතින අවස්ථාව ආස්වාද ප්‍රස්වාද සංසිඳන අවස්ථාව යන එක් එක් අවස්ථාවක මානසිකාර්ය යොමු කරනවා. මොනදී සුඛයක් දැනිට වෙනවා ඒ සුඛය වෙනස් වෙනවා එක එක්කෙනාගේ සිටී කියන ඒකත්වතාවය මත. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන ඒකාග්‍රතාවයේ තුන භාවය නම් සා ගැඹුරුද ඒ සා ගැඹුරින් සුපේසකට වෙනවා. හැබැයි ඒකාග්‍රතාවයේ නැති කෙනෙකුට නම් සුපේ වෙන්නේ ඉතින් මේ අවස්ථාව මේ ආනාපාන සති භාවනාවේ හැරෙන අවස්ථාව නිසා අපේ හිත බොහෝ දුරට සමාධිමත් වෙලා තියෙනවා. ඒ නිසා ධ්‍යානයක් නෙවෙයි පොසු දෙයක් වුණා. ඉන්න මේ සුඛය අපට අවබෝධ කරගන්න පුළුවන් අර විදිහට අදිස්ථාන කරලා මුලින්දලා ආස්වාද සත්කාර වායු දහසුවට මනසිකාරය යොමු කරාට සතුට මේ විදිහට අපි සුඛය ප්‍රකට කරගන්නවා ඒ කියන්නේ භාවනාවට අරමුණක් නැත්නම් අපිට ඒ භාවනා මනසිකාරය මුසි පරිදි ඥානමත කරන්නට බැරි නිසා ඒ අරමුණ අපිට ප්‍රකට කරගන්නට වෙනවා. මොන ප්‍රකට කරගෙන ඊළඟට අපි බලනවා දෙවන අධියට වශයෙන් විචේ සහ සුඛය අතර වෙනස. සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරන්නට බලාපොරොත්තු මේක කරන්නේ අපේ දීපකට සංවේදී එදා කියපු පරිදි ඒ මුල් පරිදි දර්ශනාව ගැන නැගුවනම් මේ කටයුත්ත ඇත්ත වශයෙන්ම දීපේ පිළිබඳ තියෙන ආදී නැත්තටම නැතිලා කාම විරෝධයෙන් ලැබෙන නිවන එදාට උපරිදි ලබන්නට තිබුණා. නමුත් ඒ සත්‍යය උදාගත වූයේ නැත්නම් මේ ප්‍රීතිය සහ සුඛය සංසන්දනය කරන මේ බල කර බලන මේ අවස්ථාවේදී ප්‍රීතිය කෙරෙහි තියෙන රාගය නැති වෙනවා. ඒක සඳහායි මේ සංසන්දනය කළ යුතුයි. දැන් අර මම කතා කර කියන්නේ මගේ ධර්ම දේශනාවල මේ තුනක් අයගේ ප්‍රතිපත්තේ අනුව එහෙම පොඩි කෑලි එකතු කරන්න මම හිතුවා. අර මනද කුමාරයා ජනපද කල්යාණී කියන අතුරු මනලක් ගැන හිතලා බොහෝ සත්‍යුණයි මේ අතුරු මනල වටිනා දෙයක් කියලා හිතාගෙන හරි තියාගෙන යන යන තැන ඔබේ සබානේ ගියා. බුදුරජාණන් වහන්සේ ඔහු ගැට ගියා දිව්‍ය ලෝකෙට දෙවනනම් කියනවා පෙන්නකොටම අර දෙවගම්පාගේ ගලින් කෙනෙක්ටි ඒ කාන්තාව පිළිගන්නේ නැතිලියක් දෙකම කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි යමක් ආශා කරන්නේ ඊට වැඩි උතුම් දෙයක් නොදැක්ක නිසා. ජීවිතයට ඇලීමක්, ජීවිතයට රාගයක්, ජීවිතයට දැනීමක්, ජීවිතේ දැඩි සිටීමක් සිදුවන්නේ ප්‍රීතියට එහා කියන සුඛය ගැන අපට අත්දැකීමක් නැති නිසා. මොන මේ නිසා ප්‍රීතිය සහ සුඛය අත්දැකෙනකොටම Tamante නිරායාසයෙන් හදපතුන් පෙනෙනවා පෙනෙනවා දෙනවා. මේ ජීවිතයේ දෙවි ගහකටක් තියෙනවා මේක නෙවෙයි වගේ දෙකේ ඒක වැඩි වෙනකොට කුසල ආරක නෙමෙයි කියලා. ඒ සත්‍යය ඇති වෙනකොට ජීවිතයේ කෙරේ තියෙන ආගය පැතිරෙන තියෙනවා. ඒක නිසායි නොකෘතිය සාස්ත්‍රේ සංසන්දනය කරන්නේ ඒ කරන්නේ නෙමෙයි. ඉස්සෙල්ලා ආස්කාන්ත සාධකායේ තුලින් ජීවිතයේ ඇතිවම තිබෙන අවස්ථාවේදී සිටේ தත්ය සිදුවන කරනවා. ප්‍රීතිය ඇති නොවේ කියන අවස්ථාවේදී කයේ සිදුවන ආකාරය තිබුණ බලනවා. කයේ යම් චේතනෙන් නේද ඒ ආකාරය තමයි අවබෝධ කරගන්නවා. ඉතින් ඒ වගේම බලන ඊළඟට ප්‍රීතිය උපදවන ඒ ප්‍රීතිය තුළින් හිත කොයි ආකාරයකට වෙනස් වෙනවද? කය කොයි ආකාරයකට වෙනස් වෙනවද කියලා අපි බලනවා. කියන්නේ ප්‍රීතියෙන් හිතක් වෙනස් වෙනවා, ප්‍රීතියෙන් කයක් වෙනස් වෙනවා. මේ දෙක පැහැදිලි වෙනකොටම මේ සිය වෙනස් සම්මේ කුමක් නිසාද කියලා ආස්වාද ප්‍රසආපේ සිදුනේ. මේ මානසිකාරයේ යොමු කළ විට මේ බාහිර වායෝ දහත්වක් නිසා මේ සිය ඇති වෙනවා මේ සිය නැති වෙනවා ඒක සඳහා පවතින්නේ ආස්වාද ප්‍රසආත මත අපට ඕනෑ විදිහට පවතින දෙයක් නෙවෙයි ඒ ආස්වාද ප්‍රසආත මත මන්දාතවන්නේ කීකේ වෙන මේ ආකාරයේ මානසික සුවයක් මේ ආකාර කායික විඳනයක් අපට අත්දැකීම පුළුවන් කියන කිරීම ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි අවබෝධ වෙනවා. මේ අවබෝධය ඇති වූවාට පසුව අපි අර කලින් කිව්ව විදිහට සුඛය ප්‍රකට කරගෙන සුඛයක් බලනවා මේ සුඛේ ඇතිවනාට ඇතිවීමට සියදෙසේ තත්ත්වය මොකක්ද කියලා මුලින්ම බලලා ඊට පස්සේ සුඛේ ඇතිවනාට පස්සේ සිත වෙනස් වෙන ආකාරය බලනවා මේ සෑම දෙයක්ම කරන්නේ මේවා කියන ඇත්ත ඇතිකම දැකීමට අපේ ජීන මුලාවෙන්වත් ගැනීමට සංස්කාරයන් කෙරෙහි කියන කමීම නැති කරගන්නට. එහෙම කරලා ඊට පස්සේ අර සුඛය කයික කොයි ආකාරයෙන් බලපානවාද කියලා මම බලා ඉන්නවා සුඛය ඇති වුණාට පස්සේ අය වෙනස් වන්නේ මේ මුතුම බලලා ඒ සුඛය වෙනස් වන්නේ ආස්වාද ප්‍රසආස වායු නිසා බව ඊළඟට අත්දැකීම අතරින් තියෙනවා. මේ විදිහට ප්‍රීතිය සහ සුඛය අත්දැකන අවස්ථාව සමන් පච්චස්ස වශයෙන් උතු විට අර කලින් සිත් ප්‍රීතියේ කියන ඕලාරික ස්වභාවය ගොරෝසු ස්වභාවයේ සියුම් නැති ස්වභාවයේ වැටහිලා ඒකට තියෙන ඇල්ම නැති මේ අදීන අදීල යන භාවනාන භාවනා ක්‍රමයක් මේ 16 ආකාර ආනාපාන භාවනාව සෑම ස්ථානයකදීම සෑම අවස්ථාවකදීම නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ඒ අවස්ථාව අතපසු වුණත් ඊළඟ අවස්ථාවේ නිවන අවබෝධ කරගන්නට පුළුවන්. මේක නිසායි මේ විදිහට අපි කටයුතු කරන්නේ. මෙහෙම කරලා ඊට පස්සේ සුඛයම අරමුණට ගන්නේ ආස්වාද ප්‍රසආද නෙවෙයි. ආස්වාද ප්‍රසආද නිසා දැනෙන සුඛය අරමුණට වෙනවන අපි සුඛය ගැන විශ්ලේෂණයක් විමසීමක් නිරීක්ෂණයක් කරනවා. එහෙම කරනකොට අපිට පේනවා එක්කාසාර ප්‍රහේලක් තුළ මුළු කයම වෙනස් වෙන ආකාරය. කයේ තියෙන ඒකාස්තියම වෙනම රූප කොටස් පවා නිහිත යනවා. මේ සුඛය තුළින් සෑම රූප කලාපයක් තුළම සුඛය ඇලවි ඇලවි ගෑවි ගෑවි ඉදිරි පවතින ආකාරය අපිට දැකෙනවා. මේක ප්‍රස්තාවක කරනකොටම නැති වෙන ආකාරයක් දක්වනවා. ඊළඟට සංස්කාර කරන කාලයේ තුලදී අර ආස්වාද කරන දක්ඛාලයේ තුලදී මොකක්ද බොහෝ දුරට වෙන ආකාරයක් උත්තරන බව අපට අත්දැකීම පුළුවන්. මේ විදිහට නැවත නැවත මේ ක්‍රමයේ අනුගමනය කරනකොට මුන් ආස්වාද ප්‍රස්වාස මත සඳහා පවතින සුඛ වේදනාව ඇතිවීම නැතිවීම කියන ඒකට අනුකූලවම හයිවේ පවතින කායික වෙනස්කම් කායේ පවතින රූප කලාපයන්ගේ ඇතිවීම නැතිවීම කියන පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්නම් භාවිතෝ ඒවම් භාවිතේ කෝ වික්ෂවේ ආනාපානසති සමාධින්නෝ ඒවම් බහුලීකතේ සුඛංචේ වේදනං වේදේති හා අනිච්ඡාති පජානාති අනුච්ඡෝතකාති පජානාති අනබිනන්දකාති පජානාති දුක්ඛංචේ වේදනං වේදේති හා අනිච්ඡාති පජානාති අනුච්ඡෝතකාති පජානාති අනබිනන්දකාති පජානාති අදුක්ඛංචේ වේදනං දේශනා කරනවා මේ මම මේ පටන් ගන්නකොටම කියවා අපේ වේදනාන් පස්සනාව කරන මුල් අවදීදී දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් භාවනාවට මනස කායයේ යොමු කරන ආකාරය. ඒක ඔප්පු කරන දේශනා පහක් තමයි මෙතන කියවෙන්නේ. මේ තේරුම මේ විදිහට ආනාපාන ප්‍රතිපලනා භාවනා කරනකොට මහණෙනි ඒ මේ විදිහට ආනාපාන ප්‍රතිපලනාව බහුලීකරණය කරනකොට නැවත නැවත වඩනකොට යම් කිසි සුඛ වේදනාවක් ඇති වෙනවා නම් සංකේ වේදනා වේදීති සා අනිත්‍යාදී සජානාදී ඒ වේදනාව අනිත්‍යයි කියලා දැනගන්නවා අනුපෝෂිකාදී පදානාදී ඒකේ ඇනිලා දෙවිලා ඒකේ නිමක් වෙන වෙලාවෙ හිත සුදුසු නැති බව පදානාදී දැනගන්නවා. අනතිනන්දිතාදී පදානාදී ඒ සුඛය ආස්වාද කරෙන්නක් නෙවෙයි, ඇලීමක් නෙවෙයි, අභිනන්දනය කරෙන්නක් නෙවෙයි කියලා අපත් දැනගන්නවා. මේ විදිය තමයි දුක් වේදනාවට මේ විදිය තමයි දැන් මේ වේදනාව මේ ආකාරයෙන් මෙහි කරගෙන යනකොට අපිට අනිත්‍යතාවය පරමස්තරට ඇදෙනවා. හැබැයි යාන්සන් වැටෙහි යන අනිත්‍යතාවයක් යාන්සන් අවබෝධ වීගේ අනිත්‍ය දර්ශනයක් අපට නිවන්ස ලබා දීමට සමත් වන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍යතාවය අපි දැනගන්නට ඕන නිත්‍ය සංඥාව දුරු වෙන තෙක්ම. අනිච්චෝ පජානාති නොනිච්චෝ අනිච්චෝ පජානන්තෝ නිච්ච සංඥාන් පජානති අනිත්‍ය වශයෙන් මේවා දකින්නේ නොනිච්චෝ නිච්ච වශයෙන් නොවේ නිත්‍ය වශයෙන් නොවන විදිහට දකින කල්හි අද නිත්‍ය සංඥාව අදහති ඈතට අයින් කරලා මේ අනිත්‍ය සංඥාව අපි නම් දැකලා ඒකෙන් සෑහීමකට පත්වන්නේ නැතුව සියම නැවත නැවත නැවත නැවත නැවත නැවත අපි වඩනවා මොකටද අනිත්‍ය සංඥාව දුරවන්නේ මේ නිත්‍ය සංඥාව දුරු විද්‍යාවට පසුව අනිත්‍ය ප්‍රේම අපට නිරෝධ සංඥාව දකින්න පුළුවන් ඒ දක්වාම අනිත්‍යානුපස්සනාව වඩන්නට ඕන අනිත්‍යයි නිරෝධයයි අතර වෙන සමාය දායක කාර්යලා උදාහරණයක් දක්වලා අර නිමිනු දැල්ලෙන බල බලක් වාගේ හැම වෙලාවෙම නිමිනවා හැම වෙලාවෙම පස් වෙනවා ඒක වගේ අනිත්‍යතාවය කලමෙන් දැක්කෙන්නේ. යම් විදියකින් අර මුලදී පස්සේදී බල නිමිනවා නැවතපත් වෙන්නේ ක්‍රමයෙන් ඔක්කොම නිමිනු යනවා දැකලා අර කලින් නිමිති බල දෙකද බලලා කිසිවක් නැති ශූන්‍යතාවය දකින්නා සිටිනවා. මෙන්න මේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව දුරු කරමින් අනිත්‍ය දැක දැක යනකොට අර සුඛ සංඥාව ඔක්කොම නිරෝධ වෙවි නිරෝධ වෙවි නිරෝධ යනවා අපට තියෙනවා. අන්නේ සුඛ සංඥාව නිරෝධ වෙනකොට සුඛ වේදනාව නිරෝධ වෙනකොටම ඒ සුඛ වේදනාව සංයම නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකට අදාළ අනිත් වේදනා සංඥා සංකාර නිරුද්ධ කරනයි නිරුද්ධ වෙන්නේ. මේ සත්‍යයෙන් දැකීමට මේ සත්‍යය පැහැදිලිවම පස්සට අවබෝධ කර ගැනීමට අවශ්‍යතා මේ සුඛ වේදනාව තුළින් අප වේදනාව පමණක් නිවීම භාවනාවට අරමුණට ගන්නේ ඒකෙන් ඇතිවෙන සංඥාවක් දේශනාව පසුපස ක්‍රියාත්මක වන විචක්ෂණ සහිත චෛතසිකක් අපි අරමුණට ගන්නවා අපි මේවා කරන ආකාරයේ සායුක්ත වශයෙන් යම් කෙනෙක් අත්දැකීමා නම් සුදුසුකර සීලා කටයුතු කරනවා. මේ සාමාන්‍ය ධර්ම විශ්ලේෂයක් නෙවෙයි කියන්නේ. එතකොට ඒ විදිහට අනිත්‍ය සංඥාව, නිත්‍ය සංඥාව දුරවන තෙක්ම අපි අරමුණට වඩනවා. මේ සුපපත් සංවේදී අවස්ථාව අනුපස්සනා සත්‍යකට යොමු කරලා භාවනාවට නගන්නට ඕනේ. මුලා කියන කලින් අනිත්‍යවත් පස්සනාව. ඒ පිළිබඳව අර කිව්ව විදිහට සුඛඥාව විරෝධ වෙනකොට ඒ විරෝධ වීච්චි දැකපු සිතක් නිරුද්ධ වෙනවා දැක්කොත් අන්න ඒ අවස්ථාවේදී ඔක්කොම නාම රූප නිරෝධයෙන් දකින ඉවර අපේ හිතට පස් කර ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ සුඛ වේදනාව දුක්ඛානුපස්සනාවට හදන්නට ඕනේ. මේ තරම් නිමිති සුඛ වේදනාව මොකක් කියලා අපි දැන් ප්‍රමාණ කරනවා. බොහෝ විශේෂලා මහන්සියලා පළවෙනි ධ්‍යාන උපදලා දෙවෙනි ධ්‍යාන උපදලා තුන්වෙනි ධ්‍යාන උපදලා ඒකේ කියන සුඛේ ප්‍රකට කරගෙන එහෙම නැත්නම් ධ්‍යාන නැත්නම් අනිත් ආකාරයෙන් සුඛේ ප්‍රකට කරගෙන ඒක ආස්වාදේ කරගෙන ඉන්න ආකි ඒකම නැවත සුඛ කියලා අවබෝධ කරගන්න ඕනේ. ධ්‍යාන මහන්සිය දේශනා කරනවා දුක්ඛා වේදනා දුක් වේදනාව උලක් වශයෙන් දකින්නේ. අදවසට ඇඟට ඇඟලා තියෙන උලක් දුක් පහදයි. දුක් වේදනාව දුක වශයෙන් දකින්නේ. අදුක්ඛම සුඛ උපේක්ෂා නැදහත් වේදනාව අනිත්‍ය වශයෙන් දකින්නේ. මොන දේශනා කරලා තියෙනවා. එතකොට මේ සුඛ වේදනාව කොහොමද අපි දුක්ඛ අනුපස්සනාවට නගන්නේ? මේක ඉතාම අවශ්‍යයි අපට සුඛය කියන හැඟීම නැතර ගැනීමට. මේකේ මේ සුඛ වේදනාවේ හා සමගම අත්දැල් දැනගත් ඒ හා සමගම ජනිත වෙන තම දුක පසුපසින් එනවා කියන ලක්ෂය. මොකද මේ ඇතිකර ගැනීමේ සංකත දුක අපට තියෙනවා. ඊළඟට කොච්චර දුක වේදනාවක් ඇති කරගත්තත් ඒක නැති වෙලා විපරිණාමයට පත් වෙනවා. මේ විපරිණාම දුකත් සතුටත් වෙනවා. දුකේ එනකොටම සංකත දුක අල්ලගෙන එනවා. සුඛේ එනකොටම විපරිණාම දුක බදාගෙන එනවා. මේ සංකතකා විපරිණාම දුක්ඛතේ මැචී ගවදින සුඛයක් තමයි අපේ ආස්වාදයට අපි යොමු කරන්නේ අපසල ප්‍රාර්ථනා අවිද්‍යාව නැත්නම් මලක්කම මොඩකම නිසා. මේ එක්කත් ආකාරයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ මිච්ඡ වඩා බරපතල සත්‍යයක් මේ තුළ දැක්කලා තියෙනවා. අපි මේ තරම් සංස්කාරයේ මේ තරම් කාලයක් සිටින මේ සතර ගමනේ ඉන්න සිටින්නේ මොකක් නිසාද? මෙන්න මේ සුඛ වේදනාව කියන නිසා. වරක අපි ප්‍රේත ලෝකයට ඇදගෙන වැටුණා. තව වරක පිළිසන් ලෝකයට ගියා. තවත් වරක අවිද්‍යාවේ සතර මහා අපායේ පැතුණා කියන්නේ කරුණා. ඉතාමත්ම කලාතුරකින් මනස් ප්‍රාර්ථනාවක් ලැබුවා. ඉතාමත්ම ඉතාමත්ම කලාතුරකින් ජීවිතය සම්මාස ලැබුවා. මේ නිතියත් අපේ සුපුරුදු නිවහන වූ සතර අපායට අපි ගමන් කරා. මේ සංස්කාර චක්‍රය මේ ආකාරයෙන් අපි කරකවා කරකවා නැවත නැවත මේ සංස්කාර ගමනේ නිමක්න වුණා. ඒක මොකද්ද මේ සුඛයට තියෙන ඇලීම නිසා? මට තුනා මෙන්න මෙහෙම දර්ශනයක් සුඛ වේදනාවේ තියෙන ආස්වාදය ඉදිකට්ටට සිදුරට තියෙන ආසාදේ තරම් උදානම් ඒ කුඩා වූ සුඛ වේදනාවට කරන ඇලීම නිසා අපට නැති වෙන නිර්වාණ සුඛය මුළු විශ්වයේ පුරා පැතිරීගේ අදිතාකාශයට බඳාගන්න. මේ මාර්ගය සුඛ වේදනාවට කියන ඇලීම එකට සුදක තරම් සියුම් ඉදිකට සිදුවන තරම් දෙයක් නම් ඒ සුඛ වේදනාවට ඇලීම නිසා අපට නැතිවන නිවන මේ මහා විශ්වයට වඩා වදිනාකාශයට වඩා ලොකුයි. අපි ලබන්න යන්නේ මේ ඉදිකට සුඛද ඉහළට තියෙන සියුම් දෙයක්ද එහෙම නැත්නම් අපට මේ අධිකාකාරයේ තරම් විකාර නිත්‍ය සුඛයක්ද නිත්‍ය සුඛය ලබන්නට අපේ බලාපොරොත්තුවක් ඇති වෙනකොට අර අනිත්‍ය වූ ඉතා අල්ප වූ අල්පාස්වාදයක් එන දිනා වූ අර නිකන් දෙමින් මාත්‍රයක් වූ සුඛ වේදනාවට පයින් ගන්න පුළුවන්. මෙතන මෙහි පාස්කත් වලින් ඈතටම යන්න පයින් ගන්න පුළුවන්. ඒ ඇත්තටම නේද? එහෙම නැත්නම් ඒවට ඇලිලා තියෙනවා. මේක ප්‍රවේදනාවේ තියෙන දුක්ඛ tattve බලන්නට මම තවත් පොඩි කතාවක් කියන්නම් මේ ආයතී රුචිපත්ටි අනුව. අර ඒකයි බුදුහාමුදුරු ඉන්නකොට නන්ද කියන මානසිකය මානසික කියන්නේ කරන්නේ. නෝ ඉස්සර වික්ෂණී මහන්සිය නමකට රාග ටිකක් ඇති කරගත්තා රූපවත් වික්ෂණී මහන්සිය නම මගේ මතකයේ විදියට උත්සල රත්නා මහරහත් වහන්සේ මතකයේ ඇති කරගත්තා. ඉතින් මේ පුද්ගලයාට ඕනකම තිබුණා මෙයා සමග ආස්වාදයක් ලබන්නට බොහෝ දුකදී මහන්සිලා මහන්සිලා මහන්සිලා දැහැන් කරලා දුක පාටේ කොටනකොට ඇඳාගේ හැංගිලා කියනවා. මේ මොහොත දක්වාම මේ පුද්ගලයා ජීවිතේ කිසි කිසි ඒ මෝඩකම නිසා සුඛයක් පිටා කළා. ඒ දක්වාම දෙහිපෙන් කවුරුත් දැකීද කියලා බයි. ඒ ප්‍රාණා මහරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා. ඉවදීම පොළොව හදාගෙන අනිත් හැරෙන්නේ. එතකොට ඒ උදා බුදු ඥාන වහන්සේ වැඩි වෙන දවසේ සිදු වූ දෙයක් විනාඩි කිහිපයක සු ආස්වාදයක් නිසා අවිනිත ගින්නේ අවුස්සක් එනොත් ඒක වෙන්නේ. මම හිතන්නේ දැන් මගේ අඳ කවුරුවත් නැතලා මම කියනවා මම පිළිගන්නවා විනාඩි පහේ සුපේ සමන්නේ මේ වන්දියේ ජීවන්නේ විනාඩි 5කට සුපේස කරපු කලින්ම නිසා. තම විදිහේ අවුරුදු ලක්ෂ ගණනක් වන්දියේ ජීවන්නට තියෙනවා පොඩි ගණනක් විදිහේ ජීවන්නට තියෙනවා. සෝත්යෙන් වාද වශයෙන් සමුදුරටත් ඒ ජීවිතපරයේදී නොබවාම තියෙනවා. මේ සත්‍යය ඒ බුද්ධයාට ඉලා දැනුණා නම් මේ සුඛ වේදනාව සුඛයක් කියලා ගනීද එහෙම නැත්නම් මේක මහා විචාලාවක් අත්කර දෙන දෙයක් භයානක දෙයක් කියලා හිතෙන්නේ. මිනිස්සුක වේදනාව අපට මේ තරම් දීකල් දැනක දැක්යක් උදා කර දෙන දෙයක් කිය මහා සංසාරයේ නිවක්න කරන දෙයක් කිය සංසාර බන්ධෙහි බැඳ තබන දෙයක් කිය අපි සංයෝජන වලින් අල්ලලා කෙට ගහලා මායාවේ පායාසී කෙට ගෙනලා නිරන්තරයෙන් සුඛින් සුපටපත් කරන දෙයක් කියලා සත්‍යස්ස වශයෙන් ඇතුළතින් හදවත කෑ ගහලා කියනකොට හඳනවා. අපට සුඛ වේදනාව දුක කියන එක අවබෝධ වෙනවා. සුඛේ යම් කිසි සුඛාස්වාදයක් තියෙනවා ඒක නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ සුඛ වේදනාවට තියෙන ඇලීම කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍ය දුක ඇති කර ගැනීමට තියෙන සම්පූර්ණ ඇලීම. අපි මේ කියන නොදක්කම නිසා දුක ඇති කර ගැනීමට තියෙන හේතුවකට නේද අපි මේ ඇලෙන්නේ කියන එක හදවත තුළින් මතුවලා නැහැ. පොත්වල දැක්කේ සංඥා මාත්‍රයේ නිවි සත්‍යස්ස අවබෝධයෙන් මතුවලා තියෙනකොට දුක වේදනාව මහා බිය කරුණා සතේ කොටස් කැදී බැඳෙන දෙයක් නෙවෙයි. මේ සුඛසකට සංවේදී අවස්ථාව අවස්ථාවේ දුක්ඛානුපස්සනාව වඩන්නට ඕන මෙන්න මේ බහිතපත්තාන ඥානය, නිත්‍යදා ඥානය, නිත්‍යසම්මිතා ඥාන කියන විදර්ශනා ඥාන පහළයි. යන්නේ සංස්කාරයන්ගේ ජීවන ස්වરૂපය බහිතපත්තාන කියන්නේ සංස්කාරයන්ගේ පරිසරීය කියන ඒවා අත්කලයේ කියන නිත්‍යසම්මිතා නිත්‍යදා ඥානයේ ඒක අත්තරේදී කියන මොසිත කන්නක ආදී ඥාන පහල කරගෙන ඒ සුඛ වේදනාවකින් මට දැන් කරන්න දෙයක් නෑ බඳහස් වීමයි කියනවා මේ වාක්‍යයේ ශූන්‍යක ඇතිලා කියන ශූන්‍යක නැති වෙන ධර්ම නිකම්ම ඇති වෙච්ච දෙයක් නෙවෙයි නිකම්ම නැති වෙන දෙයක් නෙවෙයි මේ ශූන්‍යක අනුකූලව අපගේ කැමැත්තට අනුකූලව නෙවෙයි ඇති වෙලා නැති යන නාම මාත්‍ර දැනීම මාත්‍රයක් පමණයි. උනුම් පිටකට අනුමත් වීම බලක් නෑ. මොහොතක පමණක් සත්‍යයේ නිත්‍ය ස්වභාවයක් නෑ. අපට එතකොට නිත්‍ය වේදනාව මහා පොළොව තරම් බරපතල දෙයක් නෙවෙයි අයින් කරන්න තියෙන්නේ. මහා මේරු පර්වතයේ තරම් දෙයක් සිතකට පතේ නැති බව වැටහිලා මේ සියොන් දැනුම් මාත්‍රයට අපට පුළුවන් හදවතින් අයින් වෙනවා කියලා සත්‍යයක් ඥානයේ තුලින් හනකරනවා. ඉතියේ සිදුවන. එන්න මේ විදිහට සුඛ වේදනාව දුක්ඛ අනුපස්නාවට නැගෙනවා. ඊට පස්සේ ඒ තුනෙලොත් ඒ දුක්ඛ අනුපස්නාව තුනෙත් අපට නිවන අත්දකින්නට පුළුවන්. මේක කොහොම සංස්කාරයන් දුකක් කියලා හිතනකොටම අනන්ත වශයෙන්ම අත්පනිත සමාධිය කියලා එකක් උදා වෙන්නේ. මේ ගැන කිසිම බලාපොරොත්තුවක් ඉන්නේ දෙයක් නෙමෙයි මහා විචාලාවක්. අහෝ කවදා මේ විචාලාව නිමන්නද කියන ඇඟීම හදවත පතුලෙන් මතුවේ එනකොට මේ සංස්කාර ලෝකයේම සිටින විදිහ. එතකොට උත්තරවන්නේ කියොන් ශූන්‍යතා දර්ශනයක් ඒ දර්ශනය දකින සිතත් අනිත්‍යයි අනාත්මයි සංස්කාරයක් කියනකොට ඒ සිතත් නිරුද්ධ වෙලා අපට මේ මොහොතේ ජීවන අවබෝධ වන්නට පුළුවන්. ඊළඟට මේ සුඛ වේදනාව අනිත්‍යානුපස්සනාවට අරමුණට කලින් නැගලා දුක්ඛානුපස්සනාවට දෙවෙනි විදිහට නැගලා ඒ තුළින් ධර්මයේ සත්‍යත්ව වශයෙන් අවබෝධ කරගන්නට බැරි වුණ අයත්. එහෙම නැත්නම් මේ තුනම අනාත්මානුපස්සනාව වඩනවා අනත්තානුපස්සනාව වඩන්නේ මොකටද? මෙතන තමයි මේ සුඛ වේදනාවේ කියන ඇලීම පවතන අහස පවතින ස්ථානය. හේතුව මේ සුඛ වේදනාවට ඇලෙන්නේ අපි මොකටද? මම සුඛ වේදනාව විඳිනවා. මමයි මේ සැපේ විඳින්නේ කියන වැරදි අවබෝධය නිසා. බාහිර වස්තුන් තුළ අපි ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ බාහිර වස්තුන් තුළ ඇලීම ගැටීම තියෙනයි කියන හැඟීම නිසා. ඉතින් මෙදින මේ හේතු නිසා ආස්වාද ප්‍රස්වාද වායෝ හැලක් මතයි මේ සුඛ වේදනාව දැන් පවතින්නේ මේ බාහිර වායෝ ධාතුන් පවතින සුඛ වේදනාවේ කවරණාවේ කාර්යයක්ද කවරණම් කරයක්ද කවරණම් අත්‍යයක්ද බාහිර ආස්වාදපත්කාට වෙනස් වෙනකොට මේ සුඛ වේදනාවක් වෙනස් වෙනා නේද? මේ භෝගයෙන් හටගත්තා ඒ භෝග නැති වෙනකොට නැති වෙනා. මෙන්න මේ අවස්ථාව දෙහැදිලිව පෙනෙනකොට සුඛ වේදනාව ඉතා ප්‍රකටව දැනෙන දැනෙනවා එතකොට කිසිම නිරීක්ෂණය කරනවා ගැඹුරින් බලනවා ඒ සුඛ වේදනාව පිළිතම සිතා දැනලා මේ සුඛ වේදනාව හැර මේක විදින පුද්ගලයේ කොයි හරි මේක හැංගිලාවත් හැංගිමුස්සන්වත් කියනවා කියලා. එතකොට පැහැදිලිව මොකක්දක් තවතින වැටෙනවා සුඛ වේදනාවක් නම් තියෙනවා නමුත් ඒක විදින පුද්ගලයේ නම් ඒක කරගන්නට නැහැ කියලා. මෙහෙම බලනකොට ඇත්ත වශයෙන්ම සමහරට පේනවා මේ අනාත්ම දර්ශනය. මේ පොත්පත්වල අනාත්ම දර්ශනය නැහැ. ඉතිපිටින් අනාත්මත්වයේ නැහැ. අනාත්ම දර්ශනයේ හදවත කුණු උපක්ෂයට වශයෙන් දකින්න ඕනේ. එතකොට ඒ නිර්වාණය අපට අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසා මේ විදිහට සුඛේධ්‍යාන ගැඹුරු අවධානය යොමු කරලා ප්‍රඥාව යොමු කරලා ප්‍රඥා ඇතිව බලනවා. මෙහි කවුරු හරි ඉදිරියට කොටගෙන ඉන්නවා කියලා. කයෙන් වශයෙන් කුණා කොටස් කොටස් වශයෙන් සියුම් සියුම් රූප කලාප වශයෙන් ඉස්ල ඇහිෙහි පවතින සුඛ වේදනාව පවතිනවා මේක හැද මිහිමි කවුරුත් නැහැ මේක මේක කල මා දැවතුනා මේක මෙහෙම පුදුමේ ඉන්නමයි කියලා නමුත් සුඛ වේදනාවක් ඇති වෙලා නැති වෙලා යනවා මොකක්ද මේකේ හරය මොකක්ද මේකේ කාර්යය මොකක්ද මේක මට ගන්න කියන දේ දැන් මේ කියලා දැන් මේ කියලා යන දේ ඒක වටිනාකම සමාන්ත කියන අන්තරවලට අපට සාහිතියක් ප්‍රදානය කරනවා මෙන්න මේ විදිහට සුඛේ අනාත්මතාවයට එනකොට ඒකට දින පරිණාම ඇත්තෙන්ම රායාසින් දිනුලා අපේ මුලාව කියන එකයි අකුසල වේදනාවක් වෙනවා කියන හැඟීම මතයි මේ හැඟීම කෙරෙහි සිටේ අනාත්මයක් කියලා ගැටෙනවා. මේ අනාත්ම දර්ශනය වැටෙනකොටම ඒකෙන් පස්ස ඒක ඒ සුඛය හා සමගම සංකේත වෙලා සඳන රූපික වශයෙන් උපදින අනිකුත් සංස්කාර ධර්මයන් ඒ කියන්නේ සයිකොටික සංඥා විඥාන කියන සංස්කාර ධර්ම තුනක් අපි භාවනා මානසිකාරයට ඒ වෙලාවේ යොමු කරනවා. මෙන්න මේ වෙලාවේදී මේ නාම ධර්මයන්ගේ අනිත්‍යතාවයේ තුලින් අනාත්මතාවයේ ලක්ෂණය වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ සුඛ වේදනාවක් පමණක් ඇතිලා අනිත් පාද දෙකේ නැතිලා සුඛ වේදනාවක් පමණක් අත්විඳින අවස්ථාවක් උද්ගත වෙනවා. එතකොට ඒ වෙලාවේ මම කියලා ගැනීමට යමක් තිබේ නම් මගේ කියලා මගේ ආත්මය කියලා කවල් දෙයක් කියලා හෝ ගැනීමට යමක් ඉතුරු වෙනා නම් මුළු ලෝකෙම මේ අවස්ථාවේදී ඉතුරු වෙන්නේ අර සුඛ වේදනාව දැනෙන සුළුපේ දැන් මේක තමයි මම මේක තමයි මගේ මේක තමයි මගේ ආත්මය කියලා සුඛ වේදනාවට කියන්න පුළුවන් වෙන දේවල් නැති නිසා මේක දැන් බලාගෙන ඉන්නකොට මේ මේ මේ මේ මේ මේ මම කියලා හිතක පුද්ගලයා නිරුද්ධ වුණා නේද කියලා දකිනකොට ඇත්ත වශයෙන්ම අර මම කියන හැඟීම නැත්තේ නැතිනම් මේ මූලික අධිරක් ඒක තමයි අවස්ථා කියන්නේ එතකොට ඒ අනුසාරයෙන් අපිට අනාත්මානුපස්සනාව කියන මේ සුඛ පරිසංවේදී අවස්ථාව තුළ නිවන අත්දකින්නට පුළුවන්. ඊළඟට ඒකට අනුකූලව ඒ අවස්ථා තුනින් අපට සාර්ථක ප්‍රතිඵල උද්ගත කරගන්නේ නැත්නම් අපි තවත් අනුපස්සනා හතරකට මේ වේදනාව විමු කරනවා නිත්‍යදාන පස්සනා විරාගාන පස්සනා නිරෝධාන පස්සනා අදිනිස්සකාන පස්සනා කියලා. අනුපස්සනා කියන්නේ නුවණින් නුවණින් කියන එක. නිත්‍යදාන පස්සනා කලකිරීම ඇතිවෙන විදිහට මේ සුඛයේ කියන සාමාජයේ කලකිරීම උද්ගත වෙලා නැති නිසායි අපට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනයේ දුරින් සුඛයේ අත්හරින්නට බැරිවන්නේ සුඛයේ නිරුද්ධ කරන්නට බැරිවන්නේ සංස්කාර නිරුද්ධ කරන්නට බැරිවන්නේ මොකද සරෝම ඇලීමක් කලකිරීමක් නැහැ සංස්කාරයන් අත්හරින්නටම සංස්කාරයන් කෙරෙහි කලකිරීම තියෙන්න ඕනේ සංස්කාරයන් කෙරෙහි සම්පූර්ණ කරගැනීම ලැබී සිටවද සම්පූර්ණයෙන්ම අපට කියන්නවත් හැදෙන්න පුළුවන්. ඒක නිසා අපේ අඩුපාඩුවක් තියනවා කියලා වැටුණා මොකද අපිට මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීම තාමත් ඇතිලා නැහැ. අන්න ඒ නිසා මේ අවස්ථාවේදී මුක්තිදාන පස්සනාව කලකිරීම ඇතිවීමට කටයුතු කරනවා. ඒ කියන්නේ මේ සුඛ වේදනාවට නෙවෙයි සංස්කාර චක්‍රය. මේ උපදින වශයෙන් ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාද චක්‍රයේ සැලකෙන ආකාරය බලන්න. ඒ කියන්නේ මේ සුඛ වේදනාව ඇති වුණා සුඛ වේදනාව තුළින් සංඥාවක් ඇති වුණා ඒ සංඥාව තුළින් පිටක් ඇති වුණා ඒ පිටක් එක්කෝ කුසල සංකුසල සංඛාර නැත්නම් අකුසල සංඛාර මේ විදිහට මේ වේදනාව තුළින් පටිච්ච සමුප්පාද චක්‍රය කරකවනවා මේ කරකවල පටිච්ච සමුප්පාද චක්‍රය තුළ අපි ඉන්නවා අපි කැරෙනවා පටිච්ච සමුප්පාද කියන ගැඹුරු ධර්මයේ තියෙන මේ කොටවත් නෙවෙයි මෙන්න මේ හදත තමයි ඒක වෙන ධර්මයක් නෙවෙයි මේ පංචස්කන්ධේ ක්ලාත්ම වෙන ආකාරයේ පටිච්ච සමුප්පාදේ කියන්නේ සමාන ධර්මයක් වුණාට මේ සරල න්‍යායයේ තේරුම් ගත්තොත් මේක පැහැදිලිව අවබෝධ කරගන්නට පහසු වෙනවා ඒක නිසා මේ පටිච්ච සමුප්පාද සත්‍යයේ සැලකන ආකාරය දේශනාව තුළින් සංඥා දැනිත කරවලා සංඥා තුළින් විකල්ප ආදී සංස්කාර දැනිත කරවලා අපි අවිද්‍යාව නිසා නැවත නැවත සංස්කාර ඇති කරගෙන මේ සංස්කාර ගමන කරකවන ආකාරය. මෙන්න දකින්නකොට අමෝ අපි මෙතෙක් කල මේ සසල සැලසෙන්නේ මේ සත්‍යෙ දකින්න නිසා නේද සුඛ වේදනාවට ඇයි මේ විදිහට හඳ දක්වන්නට අප ඉඩ දෙන්නේ? මෙතෙක් සුඛ වේදනාවට අපි යටත් වුණා, වහලුම් වුණා. මෙතෙක් කල මාන ධර්මයක් අපේ අපේ යහපත පිළිබඳ දෙයක් කියලා හිතාගත්තේ කාර්යයක් අකාර්යයක් කාර්යයෙන් හිතාගත්තේ මේක ලැබුණා මේ සංස්කාර සංස්කරේ කරකවන එක නවත්තන්න පුළුවන් කියන එක නැතිව. පටිච්ච සමුප්පාද ධර්මයන් මේ විස්තරයක් කරලා කියන්න පටන් ගන්නවා. එහිදී අපට තේනවා මේ ආස්වාද ප්‍රසආස වායයේ ධාතුව නිසා දුක වේදනාව පවතින්නේ ආස්වාද ප්‍රසආස වායයේ ධාතුව මේ නාම ජීවිතෙන් ගෑයි රූප ජීවිතෙන් ගෑයි සුද සඳහා පවතිනවා. අපේ ජීවිතයේ පවතින එකක්. මේ නාම රූප ජීවිතේන්ද්‍රයකට පවතින්නේ මොකක් නිසාද? එතකොට තේනවා ප්‍රතිසංවිධනක කර්ම විපාක සත්‍යයයි කියලා. ඒ කියන්නේ අප මේ ලෝකයේ දිනකල කර්ම ශක්තිය පවතින නිසා අපේ මේ සාහනීය හදා පවතින ජීවිතයේ රූපේ පවතින. මේ කටදොම මැදින් කටු සම්පාදනයේ වෙන ආකාරය අන්න ඒ පිටස්සෝ පේනවා ප්‍රතිසන්දි විඥානයේ දෙන දුන්නේ මොකක් නිසාද? පස්සට යනකොට පේනවා අපි මේ විදිහට කලින් සංස්කාරයන් පැස් කර ගන්න කියක් ඒ සංස්කාර රැස්කර කරලා ඉන්න අවස්ථාවේදී අපේ මරණ සිටිට ඉස්සරහා ඒ සංස්කාර මම කියලා ගත්තා මම ඉන්නයි කියලා ගත්තා ඒකට ඇහිමක් තිබුණා ඒකට උපාදානයක් තිබුණා මේක ඔක්කොම මේ ඔක්කොම ක්‍රියාත්මක වුණේ පසුදසින අවිද්‍යාව විසින් අපව නැදවුණ නිසා කියලා අවිද්‍යාව පසකින් කියනවා අනිත්‍යව තුලින් දක්වන අනිත්‍යලුවන්ගේ සංගතයන් ඊළඟට කියනවා කරනවා මෙන්න සංස්කාරවල ක්‍රියාවලිය මෙන්න ඒවට ඇලුම් කරන සංහා ක්‍රියාවලිය මෙන්න මේවත් උදාහරණය කළ උපාදාන ක්‍රියාවලිය මෙන්න මේවා නොදැක්කම නිසා මම මගේ එකක් අත්මානීය මම හඳුන් හඳුන්වන කියන ධර්මයන් පෙන්වන්න කරනවා. මේ පෙන්වන සීලමේ සංස්කාර චක්‍රයේ කැරපුණා නේද? මේක තිබුණේ නැතුව පැවතුනේ කුමක් නිසාද? අවිස්සා නිසා. අවිද්‍යා අන්ධකාරයෙන් අපට මොකක්වත් දෙන්නේ නැතුව තිබුණා. මේ ප්‍රඥා ආලෝකයේ ඈතින් විස්තරන වෙනකොට තේරුම් කරනකොට අර අවිද්‍යාව කරපු දේවල් තේරුම් කරනවා. අරුතනට මේ අවස්ථාවේ පවතින අවිද්‍යාවට අදාළ පවතින හැකියාවක් නෙමෙයි. මොකද අන්ධකාරය ප්‍රතික්කල් කරනක් ආලෝකයක් ආපස්සේ අන්ධකාරයට අයිතිවාසිකමක් නැහැ කියන්නට මම කල්ප ගණනක් තිස්සේ මෙතන හිටියා අසහතිය ගණන් කල්ප මෙතන හිටියා මට ගන්නට බෑ කියලා ආලෝකයේ එනකොටම අන්ධකාරයේ දිගේ යන්නට ඕන ඒ විදිහට මේ පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් සංසාර චක්‍රයේ පරිපූර්ණ ආකාරයේ දකිනකොටම සුඛ වේදනාවට කියන ඇදීම සුඛ වේදනාවට කියන ඇදීම නිසා අපේ දින සුඛ දකිනකොටම ඒ දකින සංඥා ඇස පහළ වෙනකොටම ඒකට අනුකූල වූ ඒකට සම්බන්ධ වූ ඒකට අනුබද්ධ වූ අවිද්‍යාව අයිනන මේ අවිද්‍යාව සමන්නේ අදී අදී අදී අදී අදී එතකොට එහෙම සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති වෙන ආකාරයෙන් ඉස්තිදාන පස්සනාව වඩන්නට ඕන. ඒකේස්නාගේ අධ්‍යක්ෂින් විඳයි මේ අයට සුදු කාණ්ඩයෙන් අපිට උපදෙස් දෙන්න පුළුවන් මේ ධර්මවත් කරුණු ටිකක් පමණයි මේ කියන්න කරන්නේ. ඒක නැවතත් මේක පාර්ශ්වකලීය මේ අය වර්ධවා පිළිගන්නවා කියලා. ඊළඟට මේක ඉක්මනින් අපට මේ සංස්කාර නිරෝධයක් දක්වන්නට බැරි වුණා. අපි අර විරාගාන පස්සනාව යනවා. මොකක්ද විරාග කියන්නේ? රාගීත ප්‍රතිවිරුද්ධ ධර්මය. රාගය කියන්නේ ඇලීම, විරාගය කියන්නේ මැලීම. මේ සුඛ වේදනාවට ඇලුනා, මම කියා ඇලුනා සංස්කාරයන් අපි පදාගත්තා. මේ ඇලීමත් ගැලීමත් ඒකේ කුඩා දැකීමත් පදාගෙනමත් නිසා අකුමුණෝ සංසාරයේ නිමිත දුක්ඛින්ලා මේකට ඇලී යුතු දෙයක්ද එහෙම නැත්නම් මේක අස්තන යුතු දෙයක්ද නොයැලිය යුතු දෙයක්ද කියලා හිතෙනවා ඊට පස්සේ කොන්දි අපිට තියෙනවා පටිච්චසමුපාද ධර්මයන්ට අමතරව සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්කෝ අර සුඛ වේදනාව ජනිත කරන වියදීම අරමුණ මොකද්ද ඒ යන්නේ කියනවනේ යම් කිසි මේ කාම සහගත සුඛ සහගත අනුමුණු තුලයි මේ පවතින්නේ කියලා ඒ සහගත සහගත සුඛ සහගත අනුමුණු ඔක්කොම අපිට තියෙනවා මොනවද ඒවා ඇහැ රූපය චක්ඛුඥානය චක්ඛු සංපස්සය චක්ඛු සංපස්සද වේදනාව රූප සංඥාව රූප විචක්කය රූප විචාරය රූප සංකේතනාවේ රූප සංඥාවයි ඇහැ පිළිබඳ කරුණු 10ක්. ආකෝපතාපනේසා වික්‍රේ සංහා කත්ත උපජ්ජමානා උපජ්ජති. සත්‍යනි සමානා විසති. යන්නෝකේ සියලුම සංස්කාරෝ පඤ්ඤස්තේසා සංනා උපජ්ජමානා උපජ්ජති එතනි සමානා විසති. කිංච දුක්ඛේ දරෝ සංසාරෝ පඤ්ඤස්තේසා සංනා උපජ්ජමානා උපජ්ජති එතනි සමානා විසති. චක්කුන් වික්ඛවේ ලෝකේ කියන උපසාතනෝ පන එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්තේ සමානා විසති ආදී වශයෙන් අර කියන්නේ යන කරුණු 60ක් මෙතන විස්තරයි. මේ කියන තණ්හාව කොහෙද මහණෙනි උපදින්නේ? මේ කියන තණ්හාව උපදින්නේ මේ සාත සාගත දුක සාගත සුත සාගත අරමුණු තුලයි මොනවද ඒ තුල අනිලාර මනසේ කොහේ සම්බන්ධ වූ අවස්ථා 10ක් කන සම්බන්ධව අවස්ථා 10ක් මහත්යේ දිව ශරීරයේ මනස කියන අනිත්‍යයන් සම්බන්ධව අවස්ථා මේ ඔක්කොම අවස්ථා 60ක් මේ අවස්ථා 60ම අපට මේ සංසාර චක්‍රයේ ඉමක්න කරවලා දුකට පත්වීමකට සමත් වූ ධර්ම මේ සංහාව නිරුද්ධවන්නේ කොතනින්ද මේ සංහාව නිරුද්ධවන්නේ මේ ධර්ම තුළින්මයි මෙන්න මේ කට්ටිය පැහැදිලිව පේනකොටම ඇහැතුලින් කියන ඇලීම අපෙන් අයින් වෙනවා. අපි සංස්කාරයේ නිමග්න කරවපොතකට පත් කරවපු අපි මූලා කරවපු අපි සංස්කාරයේ බැඳ සබපු අපි දුකින් සුකට පත් කරපුසක් කුණානේ මොකක්ද කියලා නැති වෙන නාම ආශ්‍රයක්. මේ වගේ මම මගේ කියලා ගත්ත කොන්කොම වැඩිලා මේ නාම මාත්‍ර කෙරෙහි තියෙන ඇලීම අත්හැරීමට සත්‍යස්තව තියෙන අවබෝධයක් උත්තර දෙනවා. මෙන්න මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා අපි විරාදාන පස්සනාව වඩනවා. දැන් මෙලා වුණා මේ මනසේ නවත්තන්න හැකි. තමයි නම් කියන්නේ නිරෝධාන පස්සනාව ඊළඟට එතකොට නිරෝධාන වර්තනාව කියන්නේ මම අර කලින් අනිත්‍ය දර්ශනයේ ගිහින්ම දකින්න නිරෝධයෙන් මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අරදාමම කියන්නේ ඉතල පාඩා කියන වෙලාවට බලාපොරොත්තු ආවම ඈත කියන ඉරේදී දිවිමී මෙහෙම අනුකරණය නැහැ අපිට තියෙනවා වගේ මේ සංස්කාර ධර්මයන් නිවිදී නිවිදී නිවිදී යන ආකාරයෙන් සුද්ධ නිවිදී යන ආකාරය අපිට තියෙනවා. මේ විරෝධ දර්ශනයේ දැකීමට ඊළඟට අපි සැක වෙන්න ඕන අර අවස්ථාව මේකේම අපිට සාර්ථක කරගන්න ඕනේ නැහැ. ඊළඟ අවස්ථාව නවත්තන කිසිමකේ පටිච්චසමුප්පාද ඥානපස්සන අවස්ථාව වඩන්න ඕන සුඛ පරිසංවේදී සත්‍යයට මොකද පටිච්චසමුප්පාද කියන්නේ ඔක්කොම අතහැරීම අතහැරීම අතහැරීම මේ සතර සුඛ පවතින තා පවතින නැතිවීම අල්ලාගෙන නිසා අපේ මේ පදාකෙන් නිසා මේ ගහන නිසා අපේ මේ උපාදාන නිසා අපේ කියන නිදර්ශන නිසා මේවා උපාදාන කරගෙන මේ සතර දුකේ හේතු කිසියට අයිනෝනියා උපාදාන කරගෙන ධර්ම නෙවි පහසලෙත් ධර්ම අයිනෝනියට ධර්ම නැදීට ධර්ම ඇත්තට දීපකලෙත් ධර්මයි කියලා සත්‍යත් වශයෙන් අවබෝධය ලැබෙන විදිහට පටිච්චසමුප්පාදම් පස්සනාවක් වඩන්න ඕන වඩන්න ඕන. ඉතින් මෙන්නකොට මේ කිසිම සංස්කාරයක් අපි අල්ලන්න යන්නේ නැහැ. මේ සෘෂ්ටි ලෝකේ පාදයෙන් කිසිම දෙයක් උපාදාන කරන්නේ බුදුරජාණන් වහන්සේ උපාදාන නැහැ, ධර්මයක් උපාදාන නැහැ, සංස්කෘතියක් නැහැ, වශයෙන් අදුවසේ සීලයක් නැහැ. අන්තිමේදී ධර්මයක් උපාදාන කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලබන දුක්ඛ සූත්‍රයේදී ආජානන්දේ දුක්ඛේ නෑ මෙහෙමයි පටන් ගන්න කුල්ලෝපමංගෝ වික්ඛවේ ධම්මං දේශිස්සාමි නිස්සරණක්ඛාය ලෝකහනක්ඛාය ආජානන්තේහි ධම්මාතුමෝ පහසබ්බා පරිවා ධම්මා කියලා. කියන්නේ මේ සත්කාල සාදයෙන් අතර වීමටයි මම මේ ධර්මයේ දේශනා කරන්නේ බහුලක් වාගේ. බහුලෙන් එකතු වුණාට පස්සේ බහුල කණේ යාගෙන වැඳෙනවා සම්පූර්ණ පරිසුකර කර යන යන තැන අපි ඒක පරිධාරණයක් නෙමෙයි. මේ වගේම මේ ධර්මයක් නිස්සල ලක්ෂාය වෙනෝ ගහනක්ෂාය නිස්සලනේ දීමේ සඳහා පමණයි සසතකින් දීම සඳහා පමණයි මෙහෙම ග්‍රහණය කරලා අල්ලා ගන්න බදා ගන්න දෙවීම ආදානන් කියන්නේ ධර්මා භුක්තියන් විසින් ධර්මාවෝ පහකබ්බා ධර්මයක් අත්හැරීමා පරිවා ධර්මා අත්හැරීම ගැන කවද කතාවක්ද මෙන්න මේ අදස්සනේ කුලදී අපි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන හතර සතිපට්ඨාන ධර්මයක් අත්හැරිය යුතු බව වැටහෙනවා. අනිත් මම උදාහරණයක් ගන්නම්. අපි පහුරකට ගඟක ඔරුවකට පාළුවකට නැගලා ඉක්ුද ළඟවට යනවා. ඔහුර අත්හැරිය නැතුව ඒකම දැදී ඉන්න ආයෙත් මෙලෙට. ආයෙත් මෙලෙට. මෙහෙම එහාට මෙහාට යන්න පුළුවන් ඒකද කෙනෙක්ගේ ඒකදට කන්නේ නැතුව. ඉන්න මේ සතර ප්‍රතිපත්තහන ධර්මයේ අල්ලාගෙන සිටින සත්‍යයයි ඒක. ඒක නිසා මේ සතරසපට්ඨාන ධර්මයේ සතුව ඇතුළු සතර ලෝකයේ තියෙන යම් පාට සංස්කාර කියලා නම් අත්හරිතුයි අත්හරිතුයි අත්හරිතුයි කියලා සත්‍යයක් වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට සීලුන සංස්කාරයන් පැත්තකට අපට දීප්ත කරන්න පුළුවන්. අන්න එදාට අපිට මේකෙන් හසුරුවන්න පුළුවන්. මේ කාලේ අවසන් නිසා මේ දේශනාව කිසි කරා දැන් 95යි මේ මහත්යක අපි මේ සතියේ පටන් ගන්න තියෙනයි 15 විතර භාවනාව 30 විනාඩි 30 මුප්පත විනාඩි 45ක් පාවිච්චි භාවනා කියන මේ මහත්යයි කියනවා අද විනාඩි 25යි 40ක් අද හදනවා මේ ඉරියව්වෙන් ඉඳලා භාවනා කරන්න අලමයි 45 දක්වා මෙතන දෙනවා මෙතෙන් ඇදලා අහන ප්‍රශ්න වලට උත්තර දීලා අකුසින් අනුමෝදන් කරලා මේ දේශනාව නවත්වමු. මේ අතරතුර කාණේදී මට මෙතන සැදී ඉන්න පුළුවන් මට පිට ධම්ම සුරේණී කියන මට සාම සාකච්ඡාකටයි මේදී ඊට වඩා මේ සිංහත් අයට උපකාරයක් වීම සඳහා මම අතේ යනවා කැමති කෙනෙක්. සමේලා පෞද්ගලික වශයෙන් මොකද ලබා ගන්නට පුළුවන් අතරේ තමයි. හොඳයි අපි ආශිර්වාද කරනවා මේ තුන්වත් අයට. ශ්‍රී රත්නත්‍රි අනන්ත ප්‍රමාණ දෝෂි මහා ගුණ සත්‍යයේ බලයෙන් සියලු සම්බන්ධ දෙවිදේවතාවන්ගේ ආරක්ෂාවේ ශක්තිය බලෙන් මිනිසුන්වත් අයගේ මංගල ධර්මයන් මේ අවස්ථාවේ විසාකාලික වශයෙන් හෝ යක්වත් වේවා මේ සිංහත් අයගේ සංස්කාර තුළ සමාධිය අධිවර්ධනය වේවා ඇත්ත ඇතිය කියන දකින්න අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ මේ සංස්කාරයන් දෙකීමේ අවස්ථාව උදා වේවා මේ සාත මේ ආසනය තුළදීම මේ ඇද නිවන් අවබෝධ කර ගැනීමට වාසනාවක් සත්‍යෝදා වේවා අමාරු ඵලයේ ඇතිවෙන ප්‍රතිඵලයේ නිමිතියේ හටගන්න අවස්ථාව අර පතන සූත්‍රයේ තියෙන සංස්කාරාන කුසිනානා සංස්කාරයෙන් තමයි සංස්කාරයේ ප්‍රමාණය දස්සාවතාන කුසිනානා මේ මකම් දෙවිගේ අනුභවයෙන් මම හසුකින්නේ නැහැ ඒ පල තමයි කියන්නේ මොනවා තමයි අපි කරන්නේ යොනිමු තමයි සිත නිරන්තරයෙන් පවතින අනිස්ථාන කාර්ය තුළ. එකොට දෙවෙනි කමිනේ නාම රූප නිරෝධය. නාම රූප කියන්නේ සංස්කාරය. නාම රූප නිරෝධය කියන්නේ සංස්කාර නිරෝධය. නිවන කියන්නේ ඇත්ත වශයෙන්ම සංස්කාර නිරෝධයේ தත්ත්වය. එකොට නාම රූප නිරෝධයෙන් අදහස් කරන්නේ ඒවා නැහැ. ඒක තමයි මුලන අරමුණු කිරීම අවස්ථා කිහිපෙකදී කරනවා. දහස් අවස්ථාවකදී මනාවම කරනවා. පළවෙනි මාර්ගයේ පටිච්චසමුප්පාදයේ නිවන අරමුණු කරන්නට පුළුවන් හතර අවස්ථාව. ඒ කියන්නේ ගෝත්‍රකෝ ඥානයට අනුසාර කරලා ගෝත්‍රකෝ ඥානය කියනවා ගෝත්‍රෝ ඥානෙට අරමුණු ධර්මයේ මට පැහැදිලි වෙනවා කියලා ස්ථාන කරනවාම ගෝත්‍රෝ ඥානෙට අරමුණු වන නිවන අපිට උදාහරණය. ඊළඟට මාර්ග ඥානෙට අධිෂ්ඨාන කරනවා මේක නම් ඉතින් සම්පදායේ විදිහට කතාවක් තේරෙන්න ඇත්තනේ. මට මාර්ග පිට පමණක් පහළ වෙන්නේ විනාඩි දෙක තුනක් පොයින්ට් එක දේවා කියන එකට මාර්ග සිතනවා ඒක තේනවා ඒක තේරුම් පස්සේ මේ මාර්ග සිතට අරමුණව ගන්න කොහොමද කියනවා කියලා දිස්ථාන කරපුවාම මේ මාර්ග සිතට අරමුණ මේ වෙන ඒකේ ගෝත්‍ර බෝ නිවනයි ගෝත්‍ර බෝ සිතට අරමුණ නිවනයි මාර්ග සිතට අරමුණ නිවනයි අතර වෙනසක් තියෙනවා ඊළඟට ඵල සමාසයට මේ මාර්ගයෙන් අරමුණන්නේ ඊළඟට ඵලයේම ඵලයට අදිස්ථාන කරන ඵල පිට පමණක් මෙතෙක් කියලා පවතිනවා කියලා ඒකයි ඵල සමාස කියන්නේ. මේ ඵල සමාසයට අරමුණ වූ නිවන පැහැදිලිව තේරෙනවා කියලා අදිස්ථාන කරපුවාම ඵල සමාසයෙන් උත්ගත වෙන නිවන අපිරිමාණයි. එන්න මෙතෙන්දී අපිට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂවම තේරුම් ගන්නවා සතිපස්සති පඤ්ඤා අයෝනා ප්‍රයෝග සතිපස්සති පඤ්ඤා අයෝනා කියලා අර සීසත්ත්‍ය ඥානවල ඥාන හැටයෙන් දෙකක් තියෙනවානේ අයිමෝග පරිපස්සති පඤ්ඤාව රූපයන් ඔක්කොම සංසිඳීමෙන් ඇතිවෙනයි පරිණාමය. එතකොට මාර්ගයෙන් ලැබෙනවනයි පළමුව ලැබෙනවනයි අර ඥානයේ සත්‍යයක් ඒ අවස්ථාව තුනම පළවෙනි ඥානයේ පළවෙනි මාර්ගයේ පස්සේ ඥානද ඒ නිවන අරමුණු කරන්න පුළුවන් ක්‍රියාකාරය. ඊට පසුව අර කියනවා සත්‍ය ස්ථාන ඥාන කියලා. දහනමයක් ඒ පස්සේ සායා ප්‍රධාන වේ තුලින් මා කලින් මාර්ගයට පස්සේ සුදුසුකම් පුළුවන් තමන් තුළ දෙහිණ වෙච්චි සක්කාය දිට්ඨිය ආදී ධර්මයන් මෙහි කිරීමට ඊට පස්ව මාර්ගය මොහොන් කිරීමට ඊට පස්ව කලින් කිරීමට ඊළඟට නිවනේ අන්නේ නිවන සත්‍යය කරනලාදී නිවන විතරක් අසංගත ධාතුව විතරක් මට විස්මාන වේවා කියනකොට ඉතින් මම කොහොම කරන්නේ කොහොමද කියන්නේ ඒ අසංගත ධාතුන් විතරක් විද්‍යමාන වන නිවනාරික මොන අවස්ථාවක් තියෙනවා. ඒ පළවෙනි මාර්ග සංග්‍රහයේ අවස්ථාවේ අත්දැකීම නිවන අරමුණ කරන අවස්ථාව හතර. ඔය වගේමයි අනිත් අවස්ථා හතර සංසදාගාම නාමයන් යටත් තියෙන හතරයි. ඊට අමතරව රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් අනුපාදිතී නිර්වාණ ධාතු අරමුණ කරන කෙනෙක් තියෙනවා. ඒකත් එක්කම නිවන අරමුණ කරන ආකාරය දක්වනවා. මේ වගේ නිසි අත්දකින්න පුළුවන් සාන්තිකතරම සතුටු ලෝකයේ කියන දේවල් නෙවෙයි. අතනක බලෝ නැමී මෙතනමයි මෙතනමයි මෙතනමයි රෝපවල. අනිත්‍ය ඵල සමානක අනිත්‍ය ඵල සමානක කියලා සමාස් තුනක්. ඒ ශූන්‍ය සම්බල සමාසය කියන්නේ සංස්කාරයන් ශූන්‍ය වශයෙන් දක්වන්න සංස්කාරයන් අනාත්ම වශයෙන් දක්වන්න ඵල සමාසයට සබඳ ආකාරය. ඒක ටිකක් ගැඹුරුයි. අපමිත කියන්නේ සංස්කාරයන් කෙරෙහි ප්‍රතිලක් පස්සක් එල්මන් සංකීර්ණයේ ඉති කියලා දැකලා දුක්ඛාන් පස්සනාම් තුළින් අර සමාධි සමාධි අනිත්‍යං පරිසමාස්තය කියන්නේ සංස්කාරයන් නිමිති වශයෙන් ගන්න නැතුව සංස්කාර නිමිති අයින් කරලා අනිත්‍යං පස්සනාම් තුළින් අර සමාධියට සම්බන්ධ වෙනවා. ඒකම පරිසමාද සම්වදින ආකාරයෙන්